සාදු සාදු බුදුරුවන වඳින්ටයි සාදු සාදු සදහම් නමදින්ටයි සාදු සාදු සංගරුවන වඳින්ටයි සාදු සාදු තෙරුවන් නමදින්ටයි ගෞතම මුනිඳුගේ සරණ ලබන්ටයි සම්බුදු බණ පද මට සිහි වෙන්ටයි ලෝතුරු සංඝ ගුණ සිහි කර ගන්ටයි ගෞතම සසුනේ පිහිට ලබන්ටයි වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි වන්දිමි වඳිමි වඳිමි සිරි සදහම් වඳිමි වඳිමි වඳිමි සංග රුවනද වඳිමි වන්දිමි වන්දිමි මම තිරුවන් වන්දිමි සාදු සාදු සාදු පූජනීය කොළොන්නාවේ ශ්‍රී සුමංගල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි මට මේ ස්ථානයට පැමිණුණාම තේරුණේ එකම දහම් ප්‍රබෝධයකින් යුතු භූමියක් වගේ. ඊළඟ එක තමයි මා පෞද්ගලිකව ගොඩාක් සන්තෝෂ වෙනවා. අද මේ ධර්ම දේශනාවට ස්වර්ණ වාහිනිය ආයතනයෙන් මට ඇරුම් කිරීම ගැන. මොකද හේතුව මම කවදාවත් මෙවැනි තැනක වාඩි වෙලා නැහැ. දැන් වටපිට බලන්න මේ වටේම තියෙන මොනවද? ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා මේ මේ හැමතැනම දැන් තියෙන්නේ මේ දීඝනිකාය සූත්‍ර දේශනා තමයි මේ මේ මෙතනම තියෙන ඉස්සරහා බ්‍රහ්මජාල සූත්‍රේ මේක දිග දීර්ඝ සූත්‍රයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඊළඟට මා හිතනවා මේ ස්ථානෙට පැවණුනහම ශ්‍රී ලංකාවේ සීලම බෞද්ධයන් මේ ස්ථානෙට එන්න ඕනේ මේ ත්‍රිපිටකයේ මේ ගල් පුරුළු කොටා තිබෙන ආකාරය දකින්න ඕනේ. දැකලා මේ මේ ත්‍රිපිටක ගල් පුරුළු කෙටීමේ උතුම් පින්කම සම්පූර්ණ කරන්න ඕනේ. මම හිතනවා මේක සියලු දිනාටම කරන්න තියෙන දුර්ලභ අවස්ථාවක්. මොකද හේතුව ගෞතම බුද්ධ ශාසනයට සියලු දිනාම පහදින්නේ නැහැ. පහදින්නේ සත්‍ය කැමති කීප දෙනෙක්. ඔබ හිතන්නේ සියලු දිනාම මේ ලෝකේ සත්‍යයට කැමති කියලාද? කැමති මේ ලෝකේ සියලු දෙනා සත්‍යයට කැමති වෙන්න පුළුවනි. නමුත් සත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති ප්‍රශ්නයක් සියලු දෙනා බොහෝ දෙනෙකුට තියෙනවා. දැන් අපි කල්පනා කරලා බලමු ගෞතම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ධර්මයක්. එතකොට අපි ඒ දේශනාව හඳුන්වන්නේ ධර්මය කියන නමින්. බුදුරජාණන් වහන්සේ තුන්වහන්සේ වදාළ දේ උන්වහන්සේ දේශනා කළ ධර්මය කියලා. උන්වහන්සේ දේශනා කළ මහණෙනි තථාගතයන් වහන්සේ වදාළ ධර්මයේ විනයයි විවෘත වුණොත් බබලනවා. වැහුණොත් සැඟවුණොත් බබලන්නේ නැහැ කියලා. එහෙමනම් ධර්මයේ කියන්නේ සත්‍යය නම් විවෘත වෙන්න ඕනේ මොකද්ද? සත්‍යය. හැබැයි මේ සත්‍ය විවෘත වීම අමාරුයි. මොකද හේතුව? හැමතැනම තියෙන්නේ බොරුව නිසා. කාලයක් තිස්සේ ඒ කියන්නේ මේ ලෝකේ පුරාවට මිනිස්සු ඇහුවොත් පොදුවේ සත්‍යයටද කැමති බොරුවටද කියලා. කවුරුවත් කියන්නේ නැහැ අපි බොරුවට කැමතියි කියලා. සියලු දෙනාම කියන්නේ අපි සත්‍යයට කැමතියි කියලා. ඊළඟට සියලු දෙනා සත්‍යයට කැමතියි කියලා මේකයි සත්‍ය මේකයි සත්‍ය කියලා එක එක්කෙනා එක එක සත්‍ය ඉදිරිපත් කරනවා. එතකොට මේ මෙයයි සත්‍ය මෙයයි සත්‍ය කියලා එක එක්කිනා සත්‍ය ඉදිරිපත් කරාම සාමාන්‍ය මිනිසයා ඒ ඉදිරිපත් කරන එක්ක රටාවට එක්ක ඉදිරිපත් කරන භාෂාවට එක්ක ඒකෙදි ඒකේ තියෙන බාහිර උපේට රැවටිලා අපිට සත්‍ය හම්බ වුණා කියලා එතන රැඳෙනවා. එහෙම වෙන්නේ නැද්ද? එහෙම වෙනවා. එහෙමනම් අපි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය හඳුනා ගන්න අපට උපකාර වෙන විශේෂ කුසලතාවය තමයි සත්‍යයයි අසත්‍යයයි වෙන් කළා තේරුම් ගන්න පුළුවන්කම. සාමාන්‍ය මිනිසයාට දිව්‍යයාට සත්‍ය අසත්‍ය තේරුම් තේරුම් ගන්න බැරි අමාරුවක් තියෙනවා. අපහසුයක් තියෙනවා. ඒ තමයි අපේ සාමාන්‍ය මනස සකස් වෙලා තියෙන්නේ සත්‍ය අසත්‍ය වෙන් කරලා පැහැදිලි කරගන්න ස්වභාවයකින් නෙවෙයි. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනේ අවිද්‍යාව. අවිද්‍යාවයි කියලා කියන්නේ අපිට සත්‍ය පැහැදිලිව වෙන්නේ සත්‍ය අපැහැදිලි. සත්‍ය අපැහැදිලි. එතකොට සත්‍ය අපැහැදිලි නම් අපිට අසත්‍යත් අපැහැදිලි. සත්‍ය අසත්‍ය දෙකම අපැහැදිලි නම් අපි ඉදිරියේ අපිට තියෙන්නේ අපිට ප්‍රකට වෙන්නේ මොකද්ද? සත්‍යයි කියලා අපි ගන්නවා. මේකට අපි කියනවා දෘෂ්ටි වලට අහු වෙනවා කියලා. දැන් අපි එක එක මතවාද සමාජේ කතා කරනවානේ. සමාජයේ දැන් දැන් මම කිව්වොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා. තව කෙනෙක් කිය චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න එපා. මම කිව්වොත් අනිත්‍ය අවබෝධ කරන්න ඕනේ කියලා. තව කෙනෙක් කිය අනිත්‍ය අවබෝධ කරන්න එපා. මම කිව්වොත් අනිත්‍ය අවබෝධ කිරීමෙන් ලෝකයාට සැපක් ලැබෙනවා කියලා. තව කෙනෙක් කියයි අනිත්‍ය අවබෝධ කිරීමෙන් අපේ ලෞකික ජීවිතය අසාර්ථක වෙනවා කියලා. එතකොට මම කිව්වොත් මේ ජීවිතේ මාර්ගඵල ලබන්න පුළුවන් කියලා. තව කෙනෙක් කියයි මේක බොරු කියලා. දැන් එතකොට සාමාන්‍ය මිනිස්යාට මත දෙකක් එනවා. එක්කෙනෙක් කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලා. තව කෙනෙක් කියනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න එපා කියලා. එක්කෙනෙක් කියනවා අනිත්‍ය අවබෝධ කරන්න කියලා. තව කෙනෙක් කියනවා අනිත්‍ය අවබෝධ කරන්න එපා කියලා. එක්කෙනෙක් කියනවා ධර්මයේ හැසිරුණු ජීවිතේ සාර්ථක වෙනවා කියලා. තව කෙනෙක් කියනවා ධර්මයේ හැසිරුණු ජීවිතේ අසාර්ථකයි කියලා. දැන් පසුගිය දවස්වල මට කියවන්න ලැබුණා අධ්‍යාපන විෂයට ඇතුල් වෙලා තියෙනවා ධර්මයේ හැදිර මේ ධර්මයේ හැදෑරීම ජීවිතය අසාර්ථක කරන කාරණයක් කියලා. නිවන ගැන කතා කිරීම පසුගාමි චින්තනයක් කියලා. දැන් මේ ළමයි ඉගෙන ගන්නවා. එතකොට මොකද වෙන්නේ? සාමාන්‍ය මනුස්සයෙක් කැමති ලස්සනට ඉන්න. ලස්සනට ඉන්න කැමති එක්කෙනාගේ හිතට එන්නේ එතකොට සත්‍ය අසත්‍ය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. එයාට හිතට ඉන්නේ සැකයක්. එයාට සැකයක් එනවා මම ධර්මයේ හැසිරෙන්න ගත්තොත් මගේ ජීවිතය අසාර්ථක වේවිද? ඇයි අසවල් අසවල් කියනවනේ එහෙම. මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කල්පනා කළොත් ඉතින් අසාර්ථක වේවිද? මිනිස්සු ඔක්කොම නිවන් දැක්කොත් ලෝකෙ නැති වී ආවිද? මෙවැනි මත යනවා. එහෙනම් අපිට සත්‍ය අසත්‍ය තෝරා බේරා ගන්න තියෙන ප්‍රධානම බාධකය දෘෂ්ටිගත වීම. සත්‍ය අසත්‍ය තෝරගන්න තියෙන ප්‍රධානම බාධකය මොකද්ද? දෘෂ්ටිගත වීම. මේ දෘෂ්ටිගත වෙනවා කියලා කියන්නේ අපි එක එක අපි අදහස් කරන විශ්වාසවලට අපි මුලා වීමයි. එක එක විශ්වාසවලට මුලා වීමට තමයි දෘෂ්ටිගත වීම කියලා කියන්නේ. මේ දෘෂ්ටිගත වීමෙන් බේරිලා අපිට ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. මෙතනට එන්න නම් අර දෘෂ්ටිගත වීමෙන් අපි මිදෙන්න ඕනේ. මේකට පින්වත්නි අපිට තියෙන ලකූම කුසලතාවයක් තමයි අපි එක එක්කෙනාට තියෙන්න ඕනේ. කවුරු මොන මතයක් කිව්වත් අපිට නිදහසේ හිතන්න පුළුවන්කම අපිට නිදහසේ තේරුම් ගන්න පුළුවන්කම අපිට නිදහසේ අවබෝධ කරගන්න පුළුවන්කම මටම මට හිතුණා මේ ධර්මයේ කියවදි මේ බුද්ධ දේශනා මේ වටේ තියෙනකොට මට හරීම සතුටක් ඇති වෙනවාද ඒ මොකද හේතුව මෙවැනි ආකාරයට බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගෞරව කිරීමක් අපිට දකින්න ලැබෙන්නේ කලාතුරකින්. ඉතින් මම මේ සමහර අවස්ථාවලදී බුද්ධ දේශනා කියවද්දී මම කල්පනා කළා ඇයි අපිට මේ දැන් අවබෝධ කරගන්න බැරි? අපි අංගවිකලද? අපිට මොකොත් මානසික දුර්වලතාවයෙන් පෙළෙන ජනකොට්ටාසියක්ද? අපි අපිව බාල්දු කරගන්න ඕනේද අපිට ධර්ම ජීවිත යථාර්ථය දකින්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු මේ වැසිකිලි හෝදන සුනීත මේ අන්තිම පහත්ම කුලේ හිටපු සූපා කළා. ඊළඟට මේ පිස්සු වැටිච්ච කිසాగෝති මීලා පටාචාරලා මේ මිනි මරුපු අඟුලිමාලලා අවබෝධ කරගත්තා. අපි මොකක්වත් වරදක් කරන්නේ නැති හොඳට ඉන්නවා. අපිට අවබෝධ කරන්න බෑ කිව්වොත්. එතකොට අපි විසින් අපේ ජීවිතේ බාල්දු කර ගැනීමක් වුණොත් ඒක අපේ මනුස්ස ජීවිතයේ සාර්ථකත්වයේ ලකුණක්ද? මේ නිසා පින්වත්නි අපිට තියෙන ලොකුම අභියෝගය තමයි මා දකින්නේ සත්‍ය කරා යෑම. දැන් අපිට පේනවා සාමාන්‍ය මිනිස්යාට සාමාන්‍ය ප්‍රශ්න ජය ගන්න අමාරුයි. අභියෝග තියෙනවා. විභාගයක් ලියන්න ගියත් එයාට අභියෝග තියෙනවා. ව්‍යාපාරයක් කරන්න ගියත් අභියෝග තියෙනවා. රටක් කරන්න ගියත් අභියෝග තියෙනවා. දැන් අපි ගම්මු ගොයන් වගාවක් ගොයන් වගාවක් කරන ගොවියෙකුට අභියෝග නැද්ද? දැන් මං අහලා තිනු රේඩියෝ සමහර දවස්වල රේඩියෝ එකේ ටීවී එකේම යනවා මේ ගොයන් වලට වහන සත්තු ගැන. අපි ජීවිතේට අහලා නැති නම් තියෙන ওই සත්තුන්ට. රෝග. ඊළඟට ගොයන් වගේම පැලවෙන වල්ගස්. ඉතින් මේ සියල්ල ගොයමට අභියෝගයක් නෙමෙයිද? ඇයි ගොයම වගේම තියෙනවා. නමුත් ගොයමක් නෙමෙයි. ගොයන් වගේම හැදෙනවා. ඊට වඩා සරුවට හැදෙනවා. හැබැයි ඒකට වී කරලක් උපද්දවන්න බෑ. මේ වගේ සත්‍යයේ නාමෙන් ගොඩක් දේවල් තියෙනකොට සත්‍ය හොයාගෙන යන කෙනෙකුට අභියෝගයක් නැද්ද? අන්නේ අභියෝගයට විසඳුම මේ පූර්වවල තියෙන්නේ. ඒ මොකද්ද? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මය. ඒ ධර්මයට කියනවා නමක්. ආරි සත්‍යය. ඒ ධර්මයේ මොන සත්‍යයේද? ආරි සත්‍යය. ඒ ආරි සත්‍ය කර ආරි සත්‍ය කියන්නේ ශ්‍රේෂ්ඨ වූ සත්‍යය. normal truth කියලා කියන්නේ. ශ්‍රේෂ්ඨ වූ සත්‍යය. මේ ආරි සත්‍ය කරා අපිට යන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට ආරි සත්‍ය දේශනා කළේ. උන්වහන්සේ දේශනා කරපු පළවෙනි දේශනාවට අපි කියන්නේ ධම්සක් පැවතු සූත්‍ර දේශනාව. ඒකේ තමයි උන්වහන්සේ ඉස්සල්ලාම මේ ආරි සත්‍ය හතර හඳුන්වලා දුන්නේ. මහණෙනි මෙන්න සත්‍යය. මේ එක සත්‍යයක් තියෙනවා ඒ තමයි දුක. දෙවෙනි සත්‍ය තමයි මේ දුක හේතුවක් නිසා හට අරන් තියෙන්නේ. ඉබේ නෙමෙයි. තුන්වෙනි සත්‍ය තමයි මේ හේතුව නැති කළොත් ඒ දුක නැති වෙනවා. එහෙනම් පින්වත්නි අපි මේ දුක් විඳින සමහර විට බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් කවදාද අපේ දුක ඉවර වෙන්නේ? කවදාද අපේ දුක ඉවර වෙන්නේ? ඇයි දැන් හැමතිස්සෙම අපි සැලසුම් කරන්නේ කල්ප ගණන් තව සංසාරේ යන්නනේ. දැන් අපි කල්ප ගණන් සංසාරේ යන්න නෙමෙයි සැලසුම් කරන්න ඕනේ. සැලසුම් කරන්න ඕනේ සතර පායෙන් මිදෙන්නයි. මොකද හේතුව සංසාරේ අපි පැතුවත් නැතත් අපි අපි කය මෙහෙवला යම් ක්‍රියාවක් කරනවද? වචනේ මෙහෙවල යම් වචනයක් කතා කරනවද? මනස මෙහෙවල යමක් සිතනවද? ඒක තමයි අපේ ක්‍රියාව. එහෙනම් අපිට ක්‍රියා කරන්න පුළුවන් මනසින්. ඒ තමයි මනස මෙහෙවා මනසින් සිටීම. ඒක ක්‍රියාවක්. අපිට ක්‍රියා කරන්න පුළුවන් වචනයෙන්. වචන කතා කිරීම. අපිට ක්‍රියා කරන්න පුළුවන් මේ ශරීරයෙන්. එතකොට මේවා අපි නවත්තලා නැහැ මේ ක්‍රියාකාරීත්වයේ තියෙනකන් අපි මේ හැම එකක්ම කරන්නේ චේතනා පහල කර කර. එතකොට චේතනා පහල කිරීමට පසිබිම් වෙලා තියෙන්නේ සත්‍යයත් අසත්‍යයත් හඳුනාගත නොහැකි අවිද්‍යාවක් නම්. හොඳට අහගන්න මේ කියන එක. දැන් ඔන්න අපි මනසින් සිටීමේ ක්‍රියාව කරනවා. කරන්නේ නැද්ද අපි? මනසින් සිටීමේ ක්‍රියාව කරනවා. වචනෙන් කීමේ ක්‍රියාව කරනවා. කයින් කිරීමේ ක්‍රියාව කරනවා. මේ සිටීමේ ක්‍රියාව කිරීමටත් වචනේ ක්‍රියාව කිරීමටත් කයේ ක්‍රියාව කිරීමටත් පාදක වෙන්නේ චේතනාව. චේතනාවට පාදක වෙනවා දෘෂ්ටිය. දෘෂ්ටියට පාදක වෙනවා නම් සත්‍ය අසත්‍ය හඳුනා ගන්න බැරි බව අවිද්‍යාව. එතකොට අපි කිව්වොත් එහෙම අනේ මරණින් මත්තේ මෙයා නිවන් දකින්න කියලා. නිවන් දකීද? නිවන් දකින්නේ නැහැ. අනේ ජීවත් වෙලා ඉන්නේ දිවා නිවන් දකින්ද? නිවන් දකීද? නෑ. අනේ වාට ඉක්මනින් සසරෙන් එතර වෙන්න ලැබෙන්න. එතර වෙයිද? නෑ. අනේ ඔයා සංසාරේ යන්න කිව්වත් නොකිව්වත් යනවා. ඒ මොකද හේතුව? ඒ විදිහට තමයි මේ යනවා කියන එකේ තේරුම තමයි විපාක දෙන්න උවමනා කරන විදිහට මේක හැදෙනවා. එහෙමනම් පින්වත්නි අපිට මේ මේ ස්වභාවය අවබෝධ කරන්න පුළුවන්. මේ ස්වභාවය අවබෝධ කරන්න තියෙන්නේ සත්‍ය අවබෝධ කිරීමෙන්. සත්‍ය අවබෝධ කරන්න තියෙන්නේ සත්‍ය වගේම අසත්‍ය තියෙනවා කියලා දැනගෙන අසත්‍ය අත්හැරීමෙන්. ඒ සඳහා කරන්න තියෙන්නේ හොඳට නුවණින් කල්පනා කිරීමෙන්. නුවණින් කල්පනා කරන්න තියෙන්නේ ඉගෙනගත් ධර්මයෙන්. ධර්මයේ ඉගෙන ගන්න තියෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා ඉගෙනීමෙන්. වෙන කිසිම ක්‍රමයක් නැහැ ලෝකේ කිසිම කෙනෙකුට සත්‍යයක් දකින්න. මොකද හේතුව දැන් සත්‍ය කතා කිරීම දැන් අපි ගත්තත් බුදුරජාණන් වහන්සේ සත්‍ය කතා කළා. උන්වහන්සේගේ සත්‍ය කතා කරපු කතාවට ඉතිහාසයක් තියෙනවා. මේ ඉතිහාසෙ දැන් කොච්චර වයසයිද? සත්‍ය උදෙසා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් තවත් මිනිස්සෙක්ව ඝාතනය කළා තියෙනවද? නැහැ. සත්‍ය උදෙසා බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් තවත් මිනිස්සෙක් රවට්ටලා තියනවද? කරන්නේ ඇයි සත්‍යයට සදාචාරයක් තියෙනවා. සත්‍යයට සදාචාරයක් තියෙනවා. අසත්‍යයට සදාචාරයක් නැහැ. අසත්‍ය හැමතිස්සෙම ඉන්නවා අසත්‍ය ආරක්ෂා කර ගැනීමේ බීතියකින්. සත්‍යයට බීතියක් නැහැ. බයක් නැහැ. හුදකලාවේ හරි සත්‍ය පවතින්න පුළුවන්. අසත්‍ය එහෙම නෑ. අසත්‍ය හැමතිස්සෙම බයෙන් ඉන්නවා. එතකොට මොකද වෙන්නේ? සත්‍ය මතුවෙනකොට සත්‍ය යටපත් කරන්න කෑ ගහනවා. සත්‍ය මතුවෙන්න දෙන්නේ නෑ. සත්‍යයට විරුද්ධ වෙනවා. ඒක තමයි බොරුවේ ස්වභාවය. බොරුවට කටකතා තියෙනවා. බොරුවට පියාපත් තියෙනවා. බොරුවට වෙස් තියෙනවා. සත්‍යයට යොමුකවත් නැහැ. සත්‍යයට කටකතා ඇති නැහැ. සත්‍යයට පියාපත් නැහැ. සත්‍යයට විස් නැහැ. ඒ ඔක්කොම තියෙන බොරුවට. මේ නිසා බොරුව ඉස්මතු වෙන්න තියෙන අවස්ථාව වැඩි. බොරුව බලවත් වෙන තියෙන අවස්ථාවක් වැඩි. බොරුව ජය ගන්න තියෙන අවස්ථාවක් වැඩි. මේ නිසා තමයි මේ ලෝකයේ මිනිස්යන් ඉපදෙනවා, මැරෙනවා, ඉපදෙනවා, මැරෙනවා. ඊතරින විදියක් නැහැ. මේ මිනිස්සු දන්නේ නැහැ. මිනිස්යන් දන්නේ නැහැ සත්වයා සතර අපායේ උපදිනවා කියලා. සත්‍ය කතා කරන්නේ නැති වුණාම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ලෝකයේ සත්‍ය අවබෝධ කරන්නේ නියපොතට ගත්ත පස් චුට්ටක් වගේ ස්වල්ප දෙනයි. බොහෝ දෙනෙක් බොරුව තුල ජීවත් වෙනවා කියනවා මේ මහ පොළොව වගේ කියනවා. එතකොට බොරුව තුල ජීවත් වෙන පිරිස මහ පොළොව වගේ. සත්‍ය අවබෝධ කරන පිරිස නියපොතටගත් පස් ටිකක් වගේ. මේ නිසා පින්වත්නි අපි හොඳට මතක තියාගන්න ඕනේ අපේ ජීවිතයේ වගකීම බාහිර කෙනෙකුගේ මතයකට දෙන්න එපා. බාහිර කෙනෙකුගේ දෘෂ්ටියකට අපේ ජීවිතයේ වගකීම දෙන්න එපා. බාහිර කෙනෙකුගේ ආකල්පයකට අපේ ජීවිතය වගකීම දෙන්න එපා. ඒ මොකද එහෙම කියන්නේ අපි ගිහින් මැරිලා සතර පායේ උපන්නොත් ඔය දෘෂ්ටි දෙන මතවාද දෙන ඔය කවුරුවත් අපිව බේරගන්න එන්නේ නැහැ. අපි ගිහින් නිරේ වැටුනොත් ඔය ළඟ ඉන්න කවුරුවත් අපි ළඟ එතකොට නැහැ. පෙරේතෙක් වෙලා උපන්නොත් අන්න බලන්න බුද්ධ දේශනා, പ്രേත වස්තු. ඒකේ විස්තර කරන පෙරේත වෙලා ඉපදිච්ච ජීවිත ගැන. වර්තමාන ගොඩක් පරීක්ෂණ කරන මේවා ගැන. පෙරේතයෝ කියලා උපන්නොත් ඔය කවුරුවත් නැහැ. තිරිසන් අපාය උපන්නොත් කවුරුවත් නැහැ. මේ නිසා අපට තියෙන්නේ මේ ජීවිතේ සුළු කාලයයි. මේ සුළු කාලය තුල අපේ ජීවිතේට තියෙන අභියෝග ගොඩාක්. එකක් තමයි අපි මේ ජීවත් වෙන මනුස්ස ජීවිතේ ලෞකික වශයෙන් සාර්ථක කර ගැනීම. ඒ වගේම තියෙන අභියෝගයක් තමයි සතර අපායේ නූපදින්න අපි ස්ථාවරලා සිටීම ධර්මයේ තුල සත්‍යයේ තුල. ඊළඟට අභියෝගය තමයි දීර්ඝ සංසාර ගමනෙන් ගමන්ට යන මාවත විනාශ කිරීම. එතන මේ එකක්වත් කරන්නේ නැතුව අපි ලෞකික ජීවිතය ගැන විතරක්ම කතා කර කර හිටියෝ. දැන් බලන්න හිතලා මේ මිනිස්සු ජී මිනිස්සු මැරෙන හැටි. මේ මිනිස්සු මැරෙන්නේ මිනිස්සු සාමාන්‍යයෙන් මිනිස්සුන්ව මරන්න ඕනේ නැහැ. ඇයි මිනිස්සු මැරෙනවා. නමුත් මිනිස්සු මැරෙන්නේ ඉස්සෙල්ලා මරනවා. එතකොට මිනිස්සු මැරෙන්නේ ඉස්සෙල්ලා මරණ මරන්න මිනිස්සු තුළ දෘෂ්ටි තමයි බලවත් වෙලා තියෙන්නේ. ආගම් ආගම් උදෙසා මිනිස්සු පුදුම විදියට මැරුණා. මම පසුගිය දවස්වල අධ්‍යයනය කළා බුද්ධ ශාසනය ඉන්දියාව අතුරුදහන් වෙච්ච ආකාරය. සියලුම කෝටි ගණන් බෞද්ධයන්ව මරලමයි නැති කරලා තියෙන්නේ. මරලමයි නැති කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ මේ සංසාරේ උපදින දැන් බලන අර අහිංසක ගම්වල මිනිස්සු මැරෙනවා. දැන් ඉදිරියට කොච්චර මැරෙයිද දන්නේ නැහැ. එතකොට අපි කතා කරොත් ලෞකික ජීවිතේ විතරක්. එයා එතකොට එයාට පේන ගේ දොර, ඊඩ කඩන්, අඹදරුව මේකෙන් විතරක් එයා සතුට වෙවි ඉඳලා. එයාට මැරෙන්න වුණොත් හදිසියෙ. එයා කොහේ ආයිද? එයාට මොකද වෙන්නේ? සුනාමිය ආවා. ඒ පිරිස කොහෙද ගියේ? මොකද වුනේ? අපි මැරුණොත් අපි කොහෙද යන්නේ? අපිට මක් වෙයිද? අනේ සියලුම කාරණාවලට ආරක්ෂාව තියෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය තුලයි. මේ නිසා මේ සෑම දෙයක්ම දැන් මේ මේ දේශනා දැන් මේ දේශනා තියෙන්නේ පාලියෙන්. දැන් පාලියෙන් තියෙන නිසා මේ අයට කියවට තේරෙන්නේ නැහැ. මේ දේශනාව අපිට සිංහලෙන් අපේම භාෂාවෙන් අපිට කියවන්න ලැබුණොත් අපිට තේරුම් යන්නේ නැද්ද? නමුත් අපි මේක ආරක්ෂා කරන්න ඕනේ. මොකද පාලියෙන් තිබීමෙන් තමයි මේක පිරිසිදු ආරක්ෂා වුනේ. නමුත් දැන් අපි ගත්තොත් ඉංග්‍රීසි දන්න කෙනෙකුට ඉංග්‍රීසියට හරවන්න ඕනේ. දැන් ඉන්දියාවේ තියෙනවා හින්දි භාෂාවට හරවලා. ඒතර සිංහලෙන් අපි කතා කරනවා. දොර අපේ භාෂාවෙන් අපි කතා කරාම තමයි සත්‍යයට භාෂාවක් නැහැ. නමුත් අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන pāli භාෂාව නිසා අපි ඒක ආරක්ෂා කරන්න ඕනේ. සත්‍ය කතා කිරීමේදී තමන් කතා කරන ඕනෙම භාෂාවකින් ඒ සත්‍යය කතා කරන්න පුළුවන්. සත්‍යයට જાතියක් නැහැ. ඕනම જાතියක කෙනෙකුට සත්‍ය විවෘතයි. සත්‍යයට දෘෂ්ටියක් නැහැ. ඕනම කෙනෙකුට ඕනම ආගමක කෙනෙකුට මේ සත්‍යයේ විවෘතයි. එතකොට පින්වත්නි මොකද්ද මේ සත්‍යය? ඒ තමයි අපි මේ ජීවිතයේ තුල අපට ලැබිලා තියෙනවා මේ ඇස කන නාසය දිවකය මනස කියලා හයක්. අපිට ලැබිලා තියෙනවා ඇස කන නාසය දිව ශරීරය මනස කියලා හයක්. මේ හය පරිහරණය කිරීමේදී අපිට ලැබෙන්නේ මේ හය නිසා අනිත්‍යයට මුණ දෙන්නයි. නිත්‍යයකට මුණ දෙන්න නෙමෙයි. අපේ ඇස අනිත්‍ය වීම අපිට වළක්වන්න බෑ. අපේ කන අනිත්‍ය වීම අපිට වළක්වන්න බෑ. අපේ නාසය අනිත්‍ය වීම අපිට වළක්වන්න බෑ. අපේ දිව අනිත්‍ය වීම අපිට වළක්වන්න බෑ. අපේ කය අනිත්‍යවීම වළක්වන්න බෑ. මනස අනිත්‍යවීම වළක්වන්න බෑ. අනිත්‍ය නම් අපි අපි මම කියලා හිතාගෙන ඉන්න දේ. මගේ කියලා දැන් අපි එහෙමනේ ගත්තේ. දැන් අපි ඉපදුනා. දැන් ඔබ යන්න බලන පුංචි කාලෙට පුංචි කාලේ අපි මොකවත් දන්නේ නමුත් අපි දන්නවා මම දකිනවා කියන එක දන්නවා. වෙන මොකුත් දන්නේ අපි දන්නවා මම අසනවා. වෙන මොකුත් දන්නේ අපි දන්නවා මට ගඳ සුවඳ දැනෙනවා. මට රස දැනෙනවා. මට පහස දැනෙනවා. මම හිතනවා. චූටි කාලේ ඉඳලා අපි ඉන්නේ ඒ රාමෝ තුල නොවේද? චූටි කාලෙත් හිටිය අපි ඒ රාමෝ තුල, තරුණ වයසෙත් හිටිය ඒ රාමෝ තුල, දැනුත් ඉන්නේ ඒ රාමෝ තුල. නමුත් අපිට කවුරුවත් කියා දුන්නද ඔබ ඔය මම කියලා හිතපු දේ තුල මම නෑ. ඔබ ඔය මම කියලා හිතපු දේ තුල තියෙන්නේ අනිත්‍ය වූ හේතුඵල ධහමෙන් හටගත්තු දෙයක් කියලා. අන්න එදාට අපි අලුතින් හිතන්න ගන්නවා මම මම කියලා හිතපු එකට වඩා වෙනස් විදියට. අපි ඒක විමසන්න බලනවා දැන් ලෝකයක්ම මම කියද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකේ තියෙනවා අනිත්‍ය උදයක් වෙනස් වෙන දෙයක් හේතුඵල ධාමයෙන් හටගත්තු දෙයක් මේක සකස් වෙනවා ආයි උපතක් පිණිස ඒක තීරණය කරන්නේ තමා නෙවෙයි ඒ තීරණය කරන්නේ සිත වෙන චුත වෙන සිත නෙමෙයි චුත සිත නෙමෙයි තීරණය කරන්නේ තීරණය කරන්නේ කර්ම විපාකයයි එතකොට කර්ම විපාකයක් තමයි අපේ තීරණාත්මක සාධකය කියලා අපිට ඇහෙන් රූප බලද්දි පේනවද? නෑනේ. කර්ම විපාකය තමයි අපේ තීරණාත්මක සාධකය කියලා කණෙන් ශබ්ද සද්ද අපි හිතන්නේ නෑ. නාසයෙන් ආග්‍රහණය කරද්දී දිවෙන් රස විඳද්දී කයෙන් පහස ලබද්දී මානසෙන් හිතද්දී හිතන්නේ අපි එහෙම. අපි හිතන්නේ කොහොමද ලෝකේ කවුරු හරි කිව්වොත් දෙවියන් සිටීද මොන බොරුද මේ වේ ලස්සන වාහන වල යන්නේ දෙවියෝ තමයි කියනවා. අපායේ තිබේද මොන බොරුද ওই පැල්පත්වල තියෙන අපාය තමයි කියනවා. මේ වගේ අපිට පේන ලෝකයේ තුල අපිට නොපෙනෙන දේවලුත් අපි ගොඩනගනවා. පේන ලෝකයේ තුල අපි සියල්ල ගොඩනගන්න ගිහිල්ලා දෘෂ්ටිගත වෙලා අපිට ජීවිතය ගැන ඒ කියන්නේ දැන් අපි කවුරු මොනවා කිව්වත් දැන් අපි පිට රටකට ගියත් වෙන කොහේ හරි ගියත් අපි යන්නේ මේ ඇස අරගෙන කන අරගෙන නාසය අරගෙන දිව අරගෙන කය අරගෙන මනස අරගෙන කවුරු මොනවා කිව්වත් අපි මේ ඇස කන නාසය දිව කය මනසත් එක්ක ඉන්නේ එහෙනම් යම් කිසි කෙනෙක් මේක අවබෝධ කරන්න කියනවනම් යම්කිසි කෙනෙක් කියනවා නම් මේ ඇස අවබෝධ කරන්න කියලා, කන අවබෝධ කරන්න කියලා, නාසය අවබෝධ කරන්න කියලා, දිව අවබෝධ කරන්න කියලා, ශරීරය අවබෝධ කරන්න කියලා, මනස අවබෝධ කරන්න කියලා. ඒක විශේෂ කීමක් නෙවෙයිද? අය අනිත් හැමෝම කියන්නේ බාහිර දෙයක් අවබෝධ කරන්න කියලා. බොහෝ දෙනෙක් කියන්නේ බාහිර දෙයක් අවබෝධ කරන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමාව අවබෝධ කරන්න කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවට අනුව මිනිස්යන් තමාව අවබෝධ කරගත්තේ නැද්ද? අවබෝධ කරගත්තා. අවබෝධ කරගත්තේ නැත්නම් රහත් වෙන්න කොහමද? අවබෝධ කරගත්තේ නැත්නම් මාර්ගඵලලාභින් බිහි වෙන්න කොහමද? බිහි වෙන්න බෑනේ. ඉතින් මේ නිසා ඒ අවබෝධ කරගන්නා වූ වැඩපිළිවෙලකට එන්න පුළුවන් ඒ සත්‍ය අවබෝධයට උපකාර වෙන ධර්මය ඇසීමෙන්. දැන් බලන්න පින්වත්නි, දැන් අද අදත් මට පුතෙක් ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි අපේ තාත්තා පිළිගන්නේ නැහැ කිව්වා දිවි ලෝකේ. මම කිව්වා ඒකට කමක් නැහැ. පිළිගන්නේ නැහැ කිව්වා නිරේ. මම කිව්වා කමක් නැහැ. ඒකට කමක් නැහැ. අපාය පිළිගන්නේ නැහැ. මම ඒකට කමක් නැහැ කිව්වා. ඒකක්වත් සත් ඒව නොපිළිගත්තා කියලා සත්‍ය අවබෝධයට බාධාවක් නැහැ. සත්‍ය අවබෝධයට බාධා ඒක නෙවෙයි. තමන් ගන්නා වූ දෘෂ්ටිවල සිටීම දැන් යාට අපිට තේරුම් ගන්න පුළුවන් නම් තමාගේ හිත කිලුට වීමෙන් තමාගේ වචනේ කිලුට වෙනවා කියලා. තමාගේ හිත කිලුට වීමෙන් තමන්ගේ ක්‍රියාව කිලුට වෙනවා කියලා. තමන්ගේ සිත කිලුට තමන්ගේ සිත කිලුට වීම නිසා මේ වෙන්නේ. තමන්ගේ හිත පිරිසිදු වීමෙන් ඒව පිරිසිදු වෙනවා වචනේ පිරිසිදු වෙනවා ක්‍රියා පිරිසිදු වෙනවා එතකොට තමන්ට සහනයක් ලැබෙනවා කියලා තේරුම් ගන්න අපිට බැරිද අපිට දිව්‍ය ලෝක ගැන කතා කරන්නෙත් නැතුව නිරේ ගැන කතා කරන්නෙත් නැතුව තිරිසන් ලෝක ගැන කතා කරන්නෙත් නැතුව പ്രേත ලෝක ගැන කතා කරන්නෙත් නැතුව අපේ ජීවිතේ තම තමන්ගේ ජීවිතවල කිලුට වීම සහ පිරිසිදු වීම කියන දෙක ගැන කතා කරන්න බැරිද අපිට කතා කරන්න පුළුවන් නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ වළංගු අන්න එතනටයි. මොකද එතන තමයි දිව්‍ය ලෝක කරා යන්නේකෝ, නිරේ කරා යන්නේකෝ සියල්ල නිර්මාණය වෙන්නේ. සියල්ල නිර්මාණය වෙන්නේ තමා තුලයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ බොහෝ දිනෙකට තේරු ගන්න බැරි. දැන් වර්තමාන තේරු ගන්න බැරිද? මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා තමා තමයි තමාට පිළිසරණ. ඒ තමා තමාට පිළිසරණ වෙන්නේ කොහමද? ඔන්න අපි ගත්තොත් තමන්ගේ ජීවිතේ නොමග යනවා. එතකොට තමන්ගේ ජීවිතේ නොමග යන්න ඉස්සල්ලාම නොමග යන්න ඕනේ හිත. හිත නොමග යන්න උපකාර වෙන්නේ සිතන සිතන්ට පාදක වෙන දේවල්. සිතන්න පාදක වෙන දේවල් ගන්නේ බාහිර අරමුණු වලින්. බාහිර අරමුණු වලින් සිතන්න පාදක දේවල් ගනෙද්දී උපකාර වෙන්නේ ආශ්‍රේ. එතකොට ඇසුරු කරන පුද්ගලයා තමයි අපිට බලපාන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය දේශනා කළේ පළවෙනි කාරණේ මොකද්ද? බාලයව ආශ්‍රය කරන්න එපා. ඇයි බාලයා කියන්නේ කවුද? පින්පව් විශ්වාස කරන්නේ නැති, සත්‍ය අසත්‍ය අඳුනන්නේ නැති, යථාර්ථය නොදකින, ජීවිතයේ උසස් බවට පත් කරගන්න පුළුවන් කියලා දන්නේ නැති. බාලයා ඇසුරුකොල්ල මොකද ඉන්නේ බාලයා කියනවා මොන පිස්සුද මාර්ගඵල කතාව මොන විකාරද මේ සමාජය තුල අවුල් හදනවා කියනවා සමාජය තුල අර්බුද හදනවා කියනවා මේ ධර්මය අවබෝධ කරන්න කියලා කියලා අන්න බාලයා ඒ බාලයා හැටියට මහාචාර්ය කෙනෙක් වුණත් ඉන්න පුළුවන් බාලයා හැටියට ඉන්න පුළුවන් නිකන් කඩලෙකුන මිනිස්සෙක් වුණත් බාලයාට ඉන්න පුළුවන් තමන්ගේම යාළුවෝ. මේ නිසා අන්නේ බාලයා ඇසුරු කරන්න එපා කියනවා. බාලය ඇසුරු කරන්න එපා කියනවා. ඇසුරු කරන්න කියනවා කවුද? පණ්ඩිතා. පණ්ඩිතා කිව්වේ සත්‍ය දකින්න පුළුවන් කෙනා. සත්‍ය තේරුම් ගන්න පුළුවන් කෙනා. සත්‍ය පවසන්න පුළුවන් කෙනා. එතකොට එයා ඇසුරු කිරීමෙන් මොකද වෙන්නේ? මිනිස්සයා තමන්ගේ ජීවිතේ වගකීම තමන් ගන්නවා. තමන්ගේ ජීවිතේ තමන් තමන්ට පිළිතයි කියන්නේ ඒකයි. තමන්ගේ ජීවිත වගකීම තමන් ගන්නවා. දැන් බලන්න තමන්ගේ ජීවිත වගකීම තමන් නොගත්තොත් වෙනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඔන්න මිනිස්සු පව් රැස් කරනවා. පව් රැස් කළාට පස්සේ නිරේ යනවා. නිරේ ගියාට පස්සේ යාගෙන් අහනවා මේ දේව දූතයෝ ගැන. ඔයා දැක්කද චූටි ළමයි ඉපදිලා ඉන්නවා? දැක්ක ස්වාමීනි. එතකොට හිතුවේ නැද්ද ඔයා ඉපදුනෙත් තමන් ඉපදුනෙත් මෙහෙමයි කියලා? හිතුණා. එතකොට හිතුන්නේ නැද්ද තමන්ගේ ජීවිතයේ ධර්මයේ පැත්තෙන් දිනු කරගන්න ඕනේ කියලා? අනේ මට ඉච්චර කල්පනා කරන්න වෙලාවක් නැතුව ගියා. ඒතර ඔයා දැක්කේ නැද්ද ලෙඩ වෙලා ඉන්න මිනිස්සු? දැක්කා. ඉතින් හිතුවේ නැද්ද මං ලෙඩ වෙන්න ඉස්සර වෙලා මමත් සත්පුරුෂ ධර්ම දිනු කරගන්න ඕන කියලා. අනේ මට ඉච්චර හිතුන්නේ නැහැ කිව්වා. ඉතින් ඔයා දැක්කේ නැද්ද වයසට එන මිනිස්සු? දැක්කා. ඉතින් කල්පනා කරේ නැද්ද මේ වයසට යන මිනිස්සු වයසට ගිහින් ඔත්පල වෙලා මුකුත් කර කියා ගන්න බැරි වෙනවා. ඊට කලින් මම මේ ජීවිතේ දියුණු කරගන්න ඕනේ කියලා කුසල් වලින්. අනේ මට වෙලාව නැහැ කිව්වා. ඔයා දැක්කේ නැද්ද මැරෙන මිනිස්සු? දැක්කා. ඉතින් හිතුවේ නැද්ද තමාක් මැරෙයි කියලා? හිතුවා. ඉතින් ඇයි තමන්ගේ ජීවිතයේ අඩුපාඩු හදාගන්න කල්පනා කළේ නැත්තේ? අනේ මං එච්චර හිතුවේ නැහැ කිව්වා. ඊට පස්සේ යම රජුරෝ කියනවා එහෙනම් මේ කරපු දේවල් යාළුව කරපුවා නෙමෙයි. යාළුවන්ට පවරන්න බෑ. දෙමව්පියෝ නිසා කළා කියලා දෙමව්පියන්ට පවරන්න බෑ. දරුවෝ නිසා කළා කියලා දරුවන්ට පවරන්න බෑ. මේක තමා කරගත්තු දේ. අන්නේ වගකීම අපි දැන් අඳුනාගත්තා නම් අපේ ජීවිතය තුළ පින්පව් වලට උවමනා පින්පව් වලට සකස් වෙන මේ ජීවිතය තුළ පව් බැහැර කරලා පින උපදවා ගන්නා වගකීම Taman අතේ තියෙන කියලා. අන්නිතනේ පින්වතුනි වැදගත්කම තියෙන්නේ. ඒ Taman අතේ තියෙන්නේ. අපි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ශ්‍රද්ධාව උපදවා ගැනීම තමන් අතේ තියෙන එකක්ද අනුන් අතේ තියෙන එකක්ද? ශ්‍රද්ධාව කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍යය ගැන අපේ හිතේ තියෙන පැහැදීම. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා කියවනකොට අපේ හිතේ තියෙන පැහැදීම. මේ පැහැදීම බාහිර කෙනෙකුට දෙන්න බෑ. ඒක තමා විසින් උපදවා ගන්න ඕනේ. ඒක තමන්ගේ පැහැදීම. බාහිර කෙනෙක් නම් බාහිර කෙනෙක් නිසා නම් අපි පහදින්නේ. බාහිර කෙනෙකුගේ වචනෙන් නම් පහදින්නේ. ඒක අපේ දෙයක් වෙලා නැත්තම්, තමන්ගේ දෙයක් වෙලා නැත්තම්, ඒ පැහැදීම බොහොම తాවකාලික එකක්. ඒ පැහැදීම වෙනස් වෙලා යනවා. ඒ පැහැදීම නැති වෙලා යනවා. ඒ පැහැදීම තමන් නුවණින් කල්පනා කරලා ඇති කරගත්තු එකක් නම් ඒක තමන්ගේ මේ ඇහැ වගේ එකක්. කන වගේ එකක්. ඊටත් වඩා කෙලිම හිතට සම්බන්ධ එකක්. ඇහැ කියන එක සතෙකුට නැති කරන්න පුළුවන්. අපි සීනති කළා අපි ඇහැ ගලව ගන්න බැරිද කෙනෙකුට? නමුත් ශ්‍රද්ධාව සීනති කළා අයින් කරන්න බෑ. ආන් එකයි ශ්‍රද්ධාව කියන්නේ ඊට වඩා අපේ ජීවිතේට බද්ධ වෙච්ච එකක්. එතන අපි කල්පනා කළොත් අපි සීලේ සීලේ කාටවත් උදුර ගන්න බෑ. ඒක අපේ ජීවිතෙත් එක තියෙන එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව අපේ අවබෝධය. ඒක කාටවත් මේ ලෝකේ කාටවත් නැති කරන්න බෑ. ඊළඟට අපි දිනු කරන්නා වූ සිහිනුවන ඒක කාටවත් උදුර ගන්න බෑ. ඊළඟට අපේ වීරිය ප්‍රඥාව මේවා කාටවත් සුරකම් කරන්න බෑ. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේවට පාවිච්චි කරනවා නමක් ඉන්ද්‍රිය කියලා. දැන් අපි ඇහැට කියනවා ඉන්ද්‍රිය කියලා. කනට ඉන්ද්‍රිය කියනවා. ඒ ඉන්ද්‍රියට වඩා වෙනස් මේ ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය මොකද්ද කරන්නේ? අපේ ජීවිතයේ අවබෝධයක් මිනිස්ස සකස් වෙන්න උපකාරී වෙනවා. මේ නිසා පින්වතුනි අපි ඔක්කොම මේ සෑම දෙයක්ම කරන්නේ දැන් ඔබ සිල් ගන්නේ මේ විහෙර විහාර හදන්නේ මේ බුද්ධ දේශනා මේ ගල් පුරවල හදලා ලස්සන තැන්පත් කරන්නේ ඒක ඉලක්කයකට මොකද්ද අපිට සත්‍ය ඕනේ ඒක නේද මේකේ තේරුම දැන් ඔබට දානමාන වලින් අපපස්ථාන කරනවා මේ සෑම දෙයක්ම කරනවා මේ මොකද මේ කරන්නේ සත්‍ය කරා යන්න සකස් වෙන අයට උදව් කිරීම පිනක් කියලා දැන් මේ ධර්ම දේශනා ප්‍රචාරය කරනවා. මේ මොකද්ද මේ කරන්නේ? සත්‍යය පතුරන්න ඕනේ කියලා නෙමෙයිද? එහෙනම් මේ සෑම දෙයකින්ම ඉලක්කයේ තියෙන සත්‍යය ඒ සත්‍ය අපි අඳුනා ගන්න ඕනේ. ඒ තමයි චතුරාර්ය සත්‍යය. මේ චතුරාර්ය සත්‍ය වලින් සත්‍යයෙන් බැහැර වෙච්ච බුද්ධ දේශනා අපිට හොයා ගන්න බෑ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේගේ සෑම බුද්ධ දේශනාවක්ම ගත්තොත් ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගත්තත් ඒකේ උගන්වනවා මේ කල්යාණ මිත්‍රන්ගේ ආශ්‍රය. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් තමයි ඒක කරන්නේ. කර්ණීයමෙත සූත්‍රය ගත්තත් ඒක උගන්වනවා අන්තිම කොටසේ දෘෂ්ටියකට එන්නේ නැතුව සිල්වත් වෙලා දිනු කරන්න කියලා. දෘෂ්ටියකට එන්නේ නැතුව ඉන්න නම් සත්‍ය කර යන්න ඕනේ. ඉතින් මේ නිසා පින්වත්නි මහමංගල සූත්‍රය ගත්තත් ඒකේ උගන්වන්නේ සත්‍ය කර යන්නයි. රතන සූත්‍රය ගත්තත් ඒකේ උගන්වන්නේ සත්‍ය කර යන්නයි. මේ නිසා ඒ සත්‍ය අපි කල්පනා කරනවා නම් කවදා අවබෝධ කරයිද දන්නේ නැහැ. අපිට පින් මදි. අපිට ධර්මය අවබෝධ කරගන්න පින් මදි. අපිට නුවණෙන් ඉමසන්න පින් මදි. දැන් අපි ඒක කල්පනා කරන්න ඕනේ කොහේ හරි ලෝකික කවදා හරි අපි ඒක අවබෝධ කරાવી කියලා. ඒක තමයි ශාසනයේ විනාශ වීම. ශාසනය කියලා කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. දැන් පින්වතුනි අපි දන්නවා බුදුරජාණන් වහන්සේ සත්‍යය මතු කළා. ආයේ මතු කරන්නේ මේ සත්‍යය තවත් බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනවා. ඒ තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වුණ තැනේදී. දැන් ඒකත් අපිට අසත්‍යක් වගේනේ. ඒ දැන් මිනිසුන්ගේ වයස අවුරුදු 80000ක් වේවිද කියන කාරණේ අපිට ගැටලුවක් නෙමෙයිද? අපි දන්නේ නැහැ ජීවිතය ගැන. ඒක තමයි කියන්නේ දැන් චක්කවති සීනාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේක වදාළේ. ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළේ. උන්වහන්සේ වදාළා මේ මිනිසුන්ගේ ආයුෂ අඩු වෙනවා. දැන් අපිට ඒක උප්පු වෙනවනේ. දැන් වැඩි වෙන්නේ නැහැ ආයුෂ. ඉන්නින් ඉන්න අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා ගින් අවුරුදු 10ට බහිනවා. ඊට පස්සේ මිනිස්සු එකිනෙකා මරාගෙන මරාගෙන මිනිස් මේ පෘථිවියේ මිනිස්සුන්ව චුත වෙන්න ඕන්න මෙන්න වුණාමයි මිනිස්සුන්ට මතක් වෙන්නේ අපි මේ එරෙහි වෙලා තියෙන්නේ මිනිස්යාටමනේ කියලා. එතකන් මිනිස්සුන්ට ඒ සිහිය එන්නේ එතකන් ඒ සිහිය එන්නේ මේ එරෙහි වෙන්නේ මිනිස්යාටමයි කියලා. ඒ සිහිය ආවට පස්සේ මිනිස්සු සම්පූර්ණයෙන්ම ආයේ මිනිස්යාට සු මිනිස්යා සුවපත් කරන සකස් වෙනවා. ඒ හේතුවෙන් ආයස වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ ආයස අවුරුදු 80000ක් වුණාම තමයි ආයමත් චතුරාර්ය සත්‍ය කතා කරන බුදු කෙනෙක් පහළ වෙන්නේ. එතකොට බලන්න වෙන්වතුනි, එතෙක් අපි කොහේ යයිද? එතෙක් යන ගමනේ අපි මොන මොන ජීවිතවල ඉඳීද? මොන මොන ආකාරයෙන් ඉඳීද? අපිට මොනවා වෙයිද? ඇයි මේ ජීවිතේ හැමතිස්සෙම අපි ඉන්නේ දෘෂ්ටිගත වෙලා නම් සත්‍යයට විරුද්ධ නොවි නම් සත්‍ය අපැහැදිලිව නම් සත්‍ය පැහැදිලි කරගෙන නැත්තම් සත්‍ය කරා යන්න ඕනකමකුත් නැත්තම් එයා ඉන්නේ අසත්‍ය තුලනේ. අසත්‍ය තුල එයා සකස් වෙලා කොහේයිද? මෙන්න මේක තමයි අපිට තියෙන ජීවිතයේ තියෙන එක අභියෝගයක්. ඒ නිසා පින්වතුනි මතක තියාගන්න මේ ධර්ම ධර්ම දේශනා ධර්ම ශ්‍රවණේ ධර්ම සාකච්ඡා ධර්ම ඇසිරීම මේ ඔක්කොම තියෙන්නේ විලාසිතාවකට නෙවෙයි. මේක තියෙන්නේ පැහැදිලි අරමුණකටයි. මොකක්ද අරමුණ? සත්‍ය විවෘත කිරීම. සත්‍ය මතු කිරීම සත්‍ය ඉපදවීම සත්‍ය කතා කිරීම සත්‍යයට පැමිණෙන්න හැසිරීම සහ සත්‍ය තුලින් ජීවිතේ ජය ගැනීම එතකොට අපිට ජීවිතේ ජය ගන්න තියෙන ස්ථිරසාර ජයග්‍රහණයක් සත්‍ය තුලින් ජීවිතය ජීවිතේ ජය ගැනීම මේක කොච්චර සත්‍යක්ද කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා සාමාන්‍ය මිනිස්සෙක් ඉන්නවා මේ දුප්පත් මිනිස්සෙක් කිරිනලා ජීවත් වෙන සෝවාන් වෙච්ච. සෝවාන් වුණා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥානයටපත් වෙච්ච. ඒ කිව්වේ මේ දුක ආර්ය සත්‍යයක් කියලා අවබෝධ වෙලා තියෙනවා. මේ දුක හටගන්න හේතු වෙච්ච කාරණේ ආර්ය සත්‍යයක් කියලා අවබෝධ වෙලා තියෙනවා. දුක නිරුද්ධ වීම ආර්ය සත්‍යයක් කියලා අවබෝධ වෙලා තියෙනවා. දුක නිරුද්ධ වන මාර්ගය ආර්ය සත්‍යයක් කියලා අවබෝධ වෙලා තියෙනවා. මෙයා සෝවාන් වෙච්ච කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පුතඥ කෙනෙක් ඉන්නවා. පුතඥ කෙනා කියන්නේ සත්‍ය විරුත නොවෙච්ච සත්‍යයට අකමැති සත්‍ය කරා යන්න සූදානම් නොවුණු ඕනම වෙලාවක සත්‍යයේ ප්‍රතික්ෂේප කිරීමට සැදී පැහැදී සිටින කෙනා කවුද යා පුතඥය පුතඥයෙක් ඉන්නවා සක්විති රජ කෙනෙක්. එතන මේ සක්විති රජුව මැරිලා දෙවියන් අතර උපදිනවා. අර සත්‍ය කරා ගියපු කෙනා මැරිලා දෙවියන් අතර උපදිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෙන්නාගෙන් සක්විති රජුරු මැරුණාට පස්සේ දිවි ලෝකෙන් චුත වුණාට පස්සේ සතර අපය වුණත් යන්න පුළුවන් කියනවා. හැබැයි අර සත්‍ය ස්පර්ශ කරපු මිනිසයා දිව්‍යයන් අතර ඉඳලා චුත වුණොත් ආයේ දිව්‍යයන් අතරමයි කියන උපදින්නේ. එතකොට බලන්න පින්වතුනි මේ මනුස්ස ජීවිතයේ තියෙන අපිට ලොකුම ආරක්ෂාව මට මතකයි දැන් මේ ධර්මදේශනා පටන් ගන්න සූදානම් වෙද්දිම කිව්වා මොකද්ද ධම්මෝහවේ රක්කති ධම්මචාරී. ඊළඟට තව එකක් කිව්වා අසත්‍ය දුරාචාරය රජ කරන ලෝකයක් කියලා. එහෙමනම් අසත්‍ය දුරාචාර රජ කරන ලෝකයක් නම් අපි කරන්න තියෙන එකම දෙයයි සත්‍යය මතු කරන එකමයි. ඒ නිසා ඒ සත්‍ය තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නට මේ අපේ පින්වත් කොළොන්නාවේ සිරි සුමංගල අනුනායක ස්වාමීන් වහන්සේගේ මේ වැඩ පිළිවෙල ඒ චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නටම ඒකාන්තයෙන්ම උපකාර වේවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන්නා වූ පින්වත් සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නටම ඒකාන්තයෙන්ම උපකාර වේවා. අප සෑම සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු